දැන් කෙරවල දක්වාම පාර දන්නවා දැනගෙන නතර වෙලා තියෙනවා අද දවසේදී ඔන්න සිල්වත් වුණා කියන තැනට ආවා දැන් මේ කල්යාණ මිත්‍රයසුලෙන් ඥාන දර්ශනය අරගෙන දැන් අද ඔයගොල්ලෝ මේ සල පොහොය දවසේ වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ දැන් පිළිකියා දැන් ඊගාවට ආසන්නම කාරණා දෙක මොකද්ද ඔයගොල්ලන්ගේ ජීවිතයට තියෙන මොකද්ද තියෙන්නේ වායාම සති කියන කාරණා දෙක. ඒ අංග පිරුණාමයි ඊගාව අංගෙට යන්නේ සමාධිය. ඒ සමාධිය පිරුණාමයි ප්‍රඥාව ඇති වෙන්නේ තමන් තුළින්. දැන් මෙන්න මෙතනදී තමයි ඇත්තටම ගොඩක්ම වටිනාම තැන. මෙතන තියෙන අඩුව තමයි අපේ ජීවිතේ මෙච්චර කල් තිබිලා තියෙන්නේ අසාගත් ධර්මය ඇත්තටම පෙනෙන්න යන වැඩපිළිවෙලක් සහේතුක වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ වැඩපිළිවෙල නිවැරදි විදිහටම එක එක අංගෙන් අංගේ අංගෙන් අංගේ පිරිපිරි පිරිපිරි අපේ ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා අපි ඇත්ත ඇත්තකුණා වෙච්ච බත්තලියක් වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයට වඩලා තියෙනවා. ඊටක සිල්වත් වෙනවා. සීලයක අපි කළා තියෙන්නේ මෙච්චර කල් මොකද්ද කළේ? සීලයක පිළිතලා අහගත්ත ධර්මය හොඳට හිතනවා. අහගත්ත දර්ශනය හොඳට හිතනවා. ඇයි අපි හිතන්නේ ඒ අහගත්ත දර්ශනය නුවණින් බලනකොට බලනකොට ඒකේ ඇත්ත ටික ටික ටික ටික පෙනිපෙනි පෙනිපෙනි කෙලස් ගෙවි. කෙලස් අඩුවලා අඩුවලා හිත සමාධි වෙයි කියලා. ඒ කියන්නේ සීලයක පිළිතලා ඇත්ත ඇති හැටි බල බල කෙලෙස් ගෙවල සමාධි කරන්න. ඒ කියන්නේ අපි ආර්ය ශ්‍රැංග මාර්ගය වල තියෙන සීල ප්‍රඥා සමාධි වෙන විදිහකට. නමුත් බුදුජානක වහන්සේ එහෙම කරන්න බැරි හින්දායි බුදුජානක පෙන්වන මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියලා. එහෙනම් අපි ඒක નિවර්දි කරලා හදාගමු අද. ඒකට හොඳම දවසක් මේ පොය දැන් සිල්වත් අද පොහොය දවසේ සිල්වත් වෙච්ච අපි ඊගාවට පැහැදිලි කරගමු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපිට ඊගවට කටයුතු කරන්න තියෙන අංග තුනේ අපි හැතරෙන්න කොහොමද? වායාම සති කියන හරහා දෙක. එතනදී අපි සතර සතිපට්ඨානය වඩන්ඩ හොඳ උත්සාහයක් යොදනකොට ඒ උත්සාහය තුල තියෙනවා උපන් අකුසල් දුරු කළ නූපන් අකුසල් නූපදවන නූපන් කුසල් උපදවල උපන් කුසල් වැඩි දියුණු කරනවා කියන ගති හතරම ඉදිලා තියෙනවා සතිපට්ඨානයේ වඩන්න උත්සාහවත් වෙන හැම වෙලාවකම. ඇයි සීය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්නේ? සිහි මුලා වුණොත් නොයේ කකුසල ධර්මයන්ට හිත යනවා. සිහි මුලා වෙච්ච ගමම්ම නූපන් අකුසල ධර්ම ඉපදිලා උපන් අකුසල ධර්ම බොහෝ වෙලා කුසල ධර්මයන් පැත්තකටවත් එන්නේ නැහැ. සතිපට්ඨානේ වඩන්ඩ කියලා හිත තබනකොටම ඒ අරමුණම නූපම් කුසල් ඉපදවීමක්. සතිපට්ඨානේ නැවත නැවත වඩනවා කියලා කියන්නේ උපම් කුසල් බොහෝ කිරීමක්. නූපම් කුසල් උපදවලා උපම් කුසල් වැඩි දියුණු කරනකොට උපම් අකුසලයට ඉඳ ඉඳ නැහැ නූපම් අකුසලයට උපදින්න ඉඳ නැහැ මේ ධර්මතා හතර එකට නැහැ. අඳුරයි ආලෝකය එකට තියෙනවද? තියෙන්නේ ඒ වගේ යම් වෙලාවක නූපන් කුසල් උපදවල උපන් කුසල් වැඩි දියුණු කරනවා කියන අංග දෙක තියෙනකොට උපන් කුසල් දුරු වෙලා නූපන් කුසල් නූපදිනවා කියන තැන නිර්මාණය වෙනවා. යම් කලක උපන් අකුසල් නූපන් අකුසල් උපදින උපන් අකුසලේ වැඩි වෙන විදිහට ඉන්නවා කියලා කියන්නේ කුසලයට තියෙන ඉඩ නැහැ. එතකොට අපි සතිපට්ඨානය භාවනාවට සතිපට්ඨානය වඩන්න සිහිය පිහිටුවීම වඩන්න උත්සාහවත් වෙනකොට හිත තියෙනකොටම ඒක කුසලයක් සතිපට්ඨානය නැවත නැවත වඩනවා කියන්නේ සිහිය පිහිටීම නැවත නැවත වඩනවා කියන්නේ උපන් නූපන් කුසලයේ උපද්දනවා ඒ කාරණාව කරනකොට ඒකෙම තියෙනවා කියලා දකින්ද උපං අකුසලයට ඉඳන නූපං අකුසලයේ නූපදනවා කියන කාරණා දෙක. හරි. ඔන්න දැන් ඒ බඳු උත්සාහය තියෙන සතිපට්ඨාන. එහෙම කළොත් දැන් තියෙන්නේ අපිට සතිපට්ඨානේ වඩන්න. මොකද සතර සතිපට්ඨානේ වැඩිවීමෙන් තමයි මේ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනකොට තමයි සමාධිය ඇති වෙන්නේ. හ්ම් දැන් අපි නිවැරදිව සතිපට්ඨානය වඩන හැටි පුරු පුරුදු කරමු. ඒකෙදි මම පින්වතුන්ට අපි උදේවරු කොච්චර කාලයක් ගියත් කමන්නේ. අපි මේ ටික හොඳට අහගමු අද. හැමදාම ඊට පස්සේ මේක අහගන්න ඕනේ. අපිට ඒ සඳහා උත්සාහවත් වෙන්න කාලය ඉතුරු වෙනවා. සතිපට්ඨාන භාවනාව බුදුරජාන් වහන්සේ හඳුන්වලා දුන්නු ආකාරය පොඩ්ඩක් බලාගමු අපි. මම ඔකට අර මතක් කරන චප්පානග කියලා සූත්‍රයක් තියෙනවා. සත්තු 6 දෙනෙක් උපමාවට අරගෙන මට ඕනේ සූත්‍රය කියන්න නෙවෙයි මේ තුලින් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අර්ථය පැහැදිලි කරගන්න. මේ ගති අදහස ඇති සත්තු 6 දෙනෙක් අරගෙන බල්ලෙකුයි නරියෙකුයි කිඹුලෙකුයි නායක සර්පයෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි අරගෙන ඒ සත්තුන්ගේ නැටි හයේ ලණු කෑලි හයක් ගැට ගන්නවා. ඔන්න දැන් සත්තු හය දෙනාගම නැටි හයේ ලණු කෑලි හයක් ගැට ගහලා ඒ ලණු කෑලි හයම අරගෙන ඉතුරු කෙරවල එකට අල්ලලා ගැටයක් ගන්න අතාරිනවා. අතහැරියාම දැන් නානා ගතේටි සත්තු 6 දෙනා. බල්ල හැම වෙලෙම ගමට යන්න හදනවා. නරිය සොහොනට යන්න හදනවා. කිඹුල වතුරට යන්න හදනවා. සර්පයා හුඹහට යන්න හදනවා. කුරුල්ල අහසට යන්න හදනවා. වඳුර කැලේට යන්න හදනවා. දැන් එක එක්කෙනා එහාට මෙහාට අදිනකොට එකම කල බැගෑනිය. ඔය අතර එක සතෙක් බලවත් වෙයිද අනිත් ඔක්කොම ඇදගෙන යනවා. ඇයි ඒ? නැටි ටික එකටම ගැට ගහලා දෙන්නේ. ඊට පස්සේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්ව සතිපට්ඨානෙ වඩන්නේ නැති කෙනාගේ මනසට සතිපට්ඨාන භාවනා නොකරන කෙනාගේ මනසට උපමා කළා ඔන්න ඔය උපමාව ඒ වගේ ඇහැ අදිනවා රූප බලන්න කන අදිනවා ශබ්ද අහන්න නාසය අදිනවා ගන්ධ සුවඳ දිව අදිනවා රසට කය අදිනවා ස්පර්ශයට සිත අදිනවා ධර්ම ආරමණ ඒ මේ අතට නිස්සුරුණු මනසක් තියෙන යම් ආයතනයක් බලවත් වෙයිද ඔක්කොම ටික ඇදගෙන ඒ ආයතනය පැත්තට යනවා ඊට පස්සේ දෙවනුවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හොඳට බලන්න උපමාව අර විදියටම සත්තු හය දෙනාගේ නිදිමතයිද සාදුකාරයක් දෙන්න තවත් අයියෙන් සාදුකාරය. තවත් සැරයක් සාදු. අපච්චී මේ ටික ගොඩාක් වටිනවා. මේ වගේ ධර්මයක් අපිට අහලා ජීවිතයෙන් ඒක පුරුදු කරගන්න දරුව අපි ආපු සසර ගමන ලේසි නෑ. එහෙනම් හැම දිනම හොඳ වමනාවෙන් මේ ධම් ටික අහලා Tamange ජීවිතේට පිටක් පිළිසරණ කරගන්න කියන එක මතක් කරනවා. එතකොට දෙවනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අර විද්‍යහෙටම සත්තු 6 දෙනාගේ නැති 6 ලම් කෑලි 6ක් යට කහලා ඉතුරු කොන ලනු කෑලි ටිකේ ඉතුරු කෙරබල අරගෙන කණුවක හරි ටැඹක හරි බඳිනවා. දැන් ඉතුරු කෙරවල ටික ඔක්කොම අල්ලලා බඳලා තියෙන්නේ කණුවක. වෙනද වගේම කනුවේ බැඳහම වෙනද වගේම අර සත්තු හය දෙනා එහාට මෙහාට යන්න අදිනවා. බල්ලා ගමට යන්න අදිනවා. නරිය සෝහනට යන්න අදිනවා. කිඹුල වතුරට යන්න, සර්පයා පහට යන්න, කුරුල්ලා අහසට යන්න, වඳුර කැලේට යන්න අදිනවා. ඇද්දට ඇදගෙන යන්න පුළුවන්ද? බෑ. ඇදලා ඇදලා ඇදලා ඇදලා බැරි වෙලා හෙම්බත් වෙලා කන්නේ මුල්ලම වැටිලා හිටිනවා. ඒක පෙන්නලා මහණෙනි මම සතර සතිපට්ඨානයේ කණුවකට තැඹකට උපමා කරන කියලා කියනවා. සතිපට්ඨානයේ වඩනකොට වඩනකොට වඩන්ද හදද්දි සත්තු හය දෙනා හීල වෙලා නැහැ. ඒ සතිපට්ඨානයේ වඩන්න උත්සාහවත් වෙනවා. බෑ. සත්තු අදිනව එහාට මෙහාට. ඈ පරණ පුරුද්දට හිත එහාට මෙහාට යනවා. ගියාට යන්න දෙනවද? යන්න දෙන්න දැන් ටැබේ බැඳලා කන්නේ බැඳලා යන්න හදනවා යන්න බෑ. හැබැයි ටික දවසකින් අර සත්තු ටික කනෝමුලම හීලා වෙලා හිටියා වගේ සිතු සියලුම සිතුවිලි හීලා වෙලා සංසිඳිලා මේ තමන් තුලම සිහිය පිහිටා හිටන දවසක් එනවා කියලා පෙන්නනවා. ඔන්න බලන්න සතිපට්ඨානයේට දුන්නු උපමාව. එතකොට සතිපට්ඨානය දෙන්නේ මොකේදද? කනුවකට, කැඹකට හිත බැඳගන්න තැන. නේද? හිත නතර කරන්ඩ දුවල යන්න බැරි වෙන්න කඩාගෙන යන්න බැරි වෙන්න එක තැනක තබා ගන්න තැනක් දුන්නා කනුවක් තැනක් එහෙනම් දැන් සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ මේ සිහිය පිහිටීම සිහිය බැඳලා තබා ගන්න එක වඩන්න ඕනේ එහෙනම් දැන් අපි සතර සතිපට්ඨානේ වඩන්නේ කොහොමද කියන එක හුරු වෙන්නට ඕනේ එතකොට සීය සතිපට්ඨානය වඩන්න කොතෙන්ටද සීය පිහිටවන්නේ කියන උත්තරේ ගාවට ගන්න ඕනේ අපි දැන්. සතිපට්ඨානේ සීය පිහිටවන්න දැන් අපි මෙච්චර කාලයක් හිතුවේ සතර සතිපට්ඨාන කියලා. ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර මොකද්ද? සිහිය පිහිටුවා ගන්න තියෙන තැන් හතරක් කියලා. එක හරි. හැබැයි අර්ථය වැරදි අපි අරගෙන තියෙන. දැනුත් මම කියනවා මේ හතර සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා. හැබැයි අපි අරගෙන තියෙන අර්ථය වැරදි. අපි ඒකෙදී පෙළදහම තියෙන ආකාරයටම බලමු. මම මේවා එකින් එකට මතක් කරන්නේ ඒ සූත්‍ර පවා නිදර්ශන වශයෙන් පෙන්වන්නේ මේක බුදුරජාණන් වහන්සේ පෙන්නපු පිරිසිදු අර්ථය විනා මගේ පෞද්ගලික අදහසක් නෙවෙයි කියන එක කියන්නේ. ඊට පස්සේ සතිපට්ඨානයේ වඩන්ද කලින් සිහිය පිහිටුවා ගන්න ඕනේ කොතනද කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකේම දේශනා කළා තියෙනවා ආශ්‍රිත ග්‍රන්ථ නෙමෙයි පිරිසිදු ත්‍රිපිටකය තුලම පෙන්වලා තියෙනවා අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන කොටසේ. ඥාන විභංගය කියලා කියන්නේ <coughs> ඥාන කියන්නේ ධ්‍යාන කියන එක. ධ්‍යාන ලබා ගන්නට යන ගමම් මග හොඳට බෙදලා විස්තර කරලා පෙන්වන කොටස. ඒකෙදි පෙන්නනවා උජුම් කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පිට්ඨ මේ ටික අයිති ආනාපානස්ති භාවනාවට නෙමෙයි හැම කමටහනක්ම වඩද්දී ඒ ඥාන විභංගී ආනාපාන සතියක් ගැන කතාවක්වත් කරන්නේ හිත සමාධිකරනද භාවනා කරන ආකාරයයි පෙන්නන්නේ. ආකාරයට ඉස්සෙල්ලා ඉරියව්ව පෙන්නනවා. පෙන්නලා කැලයකට හරි හිස් දෙයකට හරි අරඤ්‍යගතව රුක මූලගතව සංඥාකාරගතව කැලයකට ගහක් මූලකට හිස් දෙයකට ගිහිල්ලා කියන එකෙන් අදහස් කළේ අනිවාර්යෙන් කැලේකට හරි ගහක් මුලකට හරි හිස් ගේකට හරි ගියොත් විතරයි භාවනාව වැඩින්නේ කියන අදහසින් නෙවෙයි. අර්ථය ගන්න ඕනේ භාවනාවට බාධා නොවන ජන ශූන්‍ය අල්ප ගෝසා අල්ප ශබ්ද තියෙන පරිසරයක් තෝරගන්න නිවිය යුතුයි කියන අදහසයි. එහෙම නැතුව ශුන්‍යාගාරෝ කියනකොට බඩු මුට්ටු මුකුත් නැති හිස් බිත්ති හතරක් කියන අදහසවත් නෙමෙයි. තව අය හිතියක් කමන්නේ ගේ ඇතුලේ අල්ප ශබ්ද නම් ශබ්ද නැතිනම් ഘോഷා නැතිනම් උත්සාහවත් වෙන්න භාවනාවට උත්සාහවත් වෙන්න සුදුසු නිශ්ශබ්දතාවයක් තියෙනවා ඒක ශුන්‍යාගාරය කියන ගණිතයයි. එතකොට මෙන්න මේකෙන් කාය විවේකයේ කියන එක පෙන්වන පරිසරය. පෙන්නලා උජුං කායම් පනිතහේ පරිමුඛං. පර්යංග බැඳගෙන කොන්ද ඍජුව තබා ගන්නට. හැම වෙලාවෙම එහෙම නෙමෙයි. නමුත් ඒ මොහොතේදී භාවනා කරන වෙලාවට පෙන්වුවා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඊට පස්සේ ඉස්සෙල්ලාම පෙන්වුවා සිහිය කියන්නේ මොකද්ද? දැන් සිහිය පිළිතුව ගන්න තියෙන්නේ සතින් උපට්ඨපෙත්ත සිහිය පිළිතුව ගන්න. සිහිය කියන්නේ මොකක්ද කියලා හොඳට පෙන්වුවා. යා සති ඒ කියන්නේ Tamanට සිහි යම සිහි කරන්න පුළුවන් කියන කමක් තියෙනවා අනුසති සිහි කරන කමක් තියෙනවා. පටිසති නැවත නැවත සිහි කරන්න පුළුවන් කමක් තියෙනවා. සති සරණ සිහිය සරණ කරගෙන ඉන්න කමක්. දරණතා සිහිය දරාගෙන ඉන්න කම අපිලාපනතා අරමුණෙන් අරමුණට වෙනස් වෙන්න නොදෙන කම අසම්මෝසනතා සිහියේ මුලා නොවුණු කම සති ඉන්ද්‍රියන් සිහිය ප්‍රධාන වෙච්ච කම සති බලං සිහිය බලවත්ව වෙන කම සම්මා සති නිවැරදි සිහියයි කියලා සිහිය කියන එකේ ලදරුම තැනේ ඉඳලා සිහිය කියන චෛතසිකයේ අත් දියුණුම තැන දක්වා විස්තර කළා අයං සති මේ සිහිය උපට්ඨිත හෝති සුපට්ඨිත නාසිකක් ගේවා මොකද වෙන්නේ ඔන්න සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්වුවා හොඳට පැහැදිලිව කොටද නාසිකක් ගේවා මොක නෙමෙත්තේ නාසයේ කෙලවර හෝ තොල් දෙක ළඟ මේ දෙකක් පෙන්වුවේ මෙහෙමයි මේ දෙකේම තියාගන්න කියන අදහසකින් නෙමෙයි සමහර අය ඉන්න පුළුවලු නාහය දිගාය. සමහර අය නහය කොටාය. ඒ වගේ එක එක චරිත තියෙනවා කෙනෙකුට මුඛ නිමිත්ත නැත්නම් මේ තොල් දෙක හොඳට ප්‍රකටයි නහය අප්‍රකට වෙන්න පුළුවන්. කෙනෙකුට නහය හරිය හොඳට ප්‍රකටයි තොල් දෙක අප්‍රකට වෙන්න පුළුවන්. මෙතනදී හුස්ම පාර යන්තම් වදින තැනද නහය තුඩද නාස් බුල ඇතුළද තොල් දෙකේ අගද කතාවක් නෙමෙයි යෝනේ. හිත තබා ගන්නට හිත පිහිටුවා ගන්න නිමිත්තක්. කෙනෙකුට තුල් දෙක හොඳට පැහැදිලි හිතට පේනවනම් හිත නතර කරගන්න එතන සකස් කරගන්න. නහය හොඳට මැද හරි මුළු නහයම හරි හොඳට පේනවනම් එතන හිත තබා ගන්න හොඳ තැන. කෙනෙකුට මේ නහයයි තොල් දෙකයි ඔක්කොම එකටම පේන්න පුළුවන් එක නිමිත්ත හැටියට. ඒකම නැහැ. කොතනක හරි හිත නතර කරගන්න දැන් කණුවක් ඕනේ. කැඹ කැඹක් හිත එක එක අරමුණු වලට දුවන්න දෙන්නේ නැතුව හිත එකඟ කරගන්න තැනක් ඕනේ. ඔන්න ඔය නාසිකග්ගේ හෝ මුඛ නිමිත්තේ මේ සිහිය පිහිටුවා ගත්තා. ඔන්න සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්වෝ සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්වන්නේ කොතනද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ දැන් සිහිය පිහිටුවා ගත්තට සිහිය පිහිටලා තියනවද? ඉන්න පුළුවන්ද එහෙම? ඉන්න බෑ. සිහිය පිහිටලා නැහැ. දැන් ඕගොල්ලන්ට මේ සිහිය පිහිටීම පිහිටලා තියෙන තැන දක්වා වඩව ගන්න ඕනේ. සිහිය පිහිටීම වඩන්න ඕනේ. සතිපට්ඨානෙ වඩන්න ඕනේ. ඔන්න ඕක වඩා ගන්න බුදුරජාණන් වහන්සේ දෙනවා උපාය ධර්මතා හතර. මොකක්ද? මේ සීය පිහිටුවාගෙන නුවණින් කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුව බලන්න. කිසිම වෙලාවක කායේ කායානුව සීය පිහිටවන්න කියලා තියෙනවද? නෑ. දීගං වා සීය පිහිටවා ගත්තා. සෝ සතෝ දැන් ඔහු එහෙමම සීය පිහිටවාගෙන සෝ සතෝ වස්ස සති සතෝ වස්ස සති සිහිය පිටුවා ගන්න කියලා සිහියෙන්ම ආස්වාස කරන්න සිහියෙන්ම ප්‍රස්වාස කරන්න. හොඳට බලන්න ඒකෙදි ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පිටවන්න තියනවාද කියලා සිහිය පිටුවා ගන්න පෙන්නලා ඒ කමටහනෙහි සෝ සතෝ වාස සති සතෝ පස්සති. ඔහු සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දීගං වාසන්තෝ දීගං අසසාමිති පජානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමිති පජානාති දීර්ඝ කොට ආස්වාස කරනවා දීර්ඝ කොට ආස්වාස කරනවා කියලා නුවණින් දන්නවා. ලූඩු කොට ආස්වාස කරනකොට ප්‍රස්වාසයේ නුවණින් දන්නවා. ආස්වාසයේ නුවණින් දන්නවා. පජානාති ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දන්නවා. සිහිය පිහිටුවාගෙන සිහියෙන් ආස්වාස කරනවා ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. බලන්න හොඳට ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රස්වාසයට නුවණින් කරනකොට අන්න මේ සත්‍ය නිමිත්ත තුල 100 පිහිටා හිටින කම ටික ටික ටික ටික හුරු වෙනවා. දැන් හිත අහකට යන්නේ දැන් ටැබරේ බැඳලා බැරි වෙලා හරි හිත අහකට ගියොත් දැන් අපිට අද දවසේදී පුරවන්න තියෙන්නේ අංග දෙකයි. වායාම සති කියන අංග දෙකේ කටයුතු කරන්න තියෙන්නේ. සති නිමිත්ත හිත තබාගෙන 100න්ම ආස්වාස කරනවා 100න්ම ප්‍රසවාස කරනවා එතකොට ඒක නුවණෙන් ගන්නවා. සත්‍ය නිමිත්ත හිත තබාගෙන සිහිය තබාගෙන ඒ සිහියෙන්ම අස්වාස ප්‍රස්වාස කරනවා ඒක නුවණෙන් ගන්නවා. අස්වාස ප්‍රස්වාසයේ නුවණිනුයි ගන්නෙ. සත්‍ය නිමිත්ත හිත තබාගෙන ඊට සිහියෙන් ඉඳගෙන ඒ සිහියෙන්ම අස්වාස ප්‍රස්වාස කරනවා හැබැයි අස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. චුට්ටක්වත් අස්වාස ප්‍රස්වාසයට නැඹුරු වෙලා නැහැ. මුද්දට සති නිමිත්ත තුල දැනුම් සහගත බව ඉඳක ඉඳගෙනම සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රසවාස කරනවා පජානාති නුවණින් ගන්නවා එතකොට සති සම්පජාන්නේ සිහියෙන් සති නිමිත්ත තුල සිහිය පිහිටුවගෙන ආස්වාස ප්‍රසවාසයට නුවණින් සිහි නුවණ කියන දෙකෙන් ඕගලන්ට ආරක්ෂාව සපයලා තියෙනවා මේකෙන් කාරණා දෙකක් වෙනවා එකක් තමයි මේ විදිහට සීයෙන් ඉඳගෙන නුවණින් ආනාපාන සතිය දැනගනිමින් ඉන්නකොට නීවරණ ධර්මයන්ට ඕගොල්ලන්ව ආරාධන යන්න බෑ. නීව ආශ්‍රව වැඩි වෙන පැත්තට, කෙලෙස් ඇති වෙන පැත්තට, නීවරණ ධර්ම පැත්තට හිත දුවන්නේ හිතේ විසිරීම නතර වෙනවා එකක්. ඊගාව එක මේ සිහිය පිහිටීම ටික ටික වැඩෙනවා. ওই විදිහට විනාඩි 10ක් ඕගොල්ලෝ භාවනා කරලා නැගිට්ටෝ ආස්වාස ප්‍රස්වාස මානසිකාරය ඕගොල්ලන්ට අතහැරේ. හැබැයි විනාඩි 10ක් පුරාවට සත්‍ය නිමිත්ත හිත බැඳගෙන හිටපු හුරුව නැති වෙන්නේ. ඊගාවට තව පැය කාලෙකින් ආපහු ගිහිල්ලා ඉඳගෙන සති තුනච පරම්පරික වේ. ඒක කියලා බුදුරජාණන් වහන්සේ පුනච පරම්පිකවේ කියනොත් නැවත තනිකක් කියෑම කියලා සතිපට්ඨානෙ පෙන්නකොට ඒකෙන් පෙන්නනවා මුල් ක්‍රමය එහෙම නැතිනම් මෙහෙමත් කරන්න කියන එක. එතකොට ඒ තුල තියෙන අර මුලින් කිව්ව පරිසරයේ ඔක්කොම. පරිමුඛම් සතින් උපට්ඨපෙත්වා කියන ටික ඔක්කොම එකටයි. මෙහෙම ආනාපාන සතිය වඩන්න. නැවත ධනිකක් කියනවා. එහෙම නැතිනම් මේමත් කරන්න පුළුවන්. ගච්ඡන්තව ගච්ඡාමිති පජානාති තිතව තිතෝ මිති පජානාති. නිසින්නෝ නිසින්නෝ මිති පජානාති සයනෝ සයනෝ මිති පජානාති. අර සති නිමිති තියාගෙන ආනාපාන සතියට නුවණින් හිටියා වගේමයි දෙකයි. සති නිමිති හිත තියාගෙන යනකොට යනවා කියන එකට දැනුම් පාගත වෙනවා. අතන ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දන්නා. මෙතකොට ගච්ඡන්තව ගච්ඡාමිති පජානාති. අතන දීගං වාසසන්තෝ දීගං අසදාමීති පජානාති. දැන් මෙතන සති නිමිති එක තියාගෙන තමන් යන එන ඉරියව්වට හිත තියාගෙන යනවා යනවා. එතකොට සති නිමිති හිත තියාගෙන ඉරියව්වට සිහියෙන් ඉන්නකොට ඒ ඔගලන්ට නීවරණ ධර්මයන්ට අහකට කෙලස් පැත්තට හිත යන්න ඉඩ නැහැ. සති නිමිත්ත තුල හිත බැඳී පවතින උරු ඇති. ඊගාවට අර ආනාපාන සතිය වඩපු වෙලාවේ ඉරියාපතේ ඉන්නකොට තබාගත්ත දෙකේම හුරු එකට එකතු වෙලා සති නිමිත්ත තුල හුරු එකතු වෙනවා. ඉරියව්වට තියෙන මානසිකාර්ය අතහැරෙයි. ඒ සති නිමිත්ත තුල හිත තබපු හුරුව නැති වෙන්නේ. ඊට පස්සේ ඔගලන්ට අභික්කන්තේ පටික්කන්තේ සම්පජාන කාර්ය හොති. සති නිමිති හිත තියාගෙන නුවණින් ඉදිරියට යන්න පුළුවන්, ආපහු වෙන්න පුළුවන්, අතපය හකුලවන්න පුළුවන්, අතපය දිග හරින්න පුළුවන්. අඳුම් අඳින්න පුළුවන්, කෑම කන්න පුළුවන් මේ හැම වැඩක්ම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් සිහිය පිටව ගන්න එක. එහෙමත් නැතිනම් සති නිමිති හිත තියාගෙන ආධ්‍යාත්මික මේ ශරීරය හැරි සති නිමිති හිත තියාගෙන හොඳට සීයෙන් ඉන්නවා. සීයෙන් ඉන්නකොට සත්ත්ව පුද්ගල භාවයට සිහි වෙන අරමුණු තියෙනවා. අවිඥානිකව ඕනේ සත්ත්ව පුද්ගල භාවයට මේ සීය පිළිටුවා ගත්තාම තියෙන වටිනාකම මොකද්ද කියලා දන්නවද? අරමුණේ මුලා වෙන ඒ කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් සිහි වෙනකොට ඒ හිතට සිහි වෙන අරමුණ තුල මුලා වෙන්නේ නැතු ඒකේ ඇත්ත පෙන්න ගන්න තරම් ඉඩ අවස්ථාවේ ඕගලන්ට ඉතුරු කරලා තියෙනවා. මේ සිහිය පිහිටුවා ගත්තේ නැති මනසට සිහි වෙනකොට ඒ නිමිත්ත කෙනෙක්ම වෙලා ඒක තුල හැසිරලත් ඉවරයි. නමුත් සිහිය පිහිටුවාගෙන ඉන්නකොට සිහිය පිහිටුවාගෙන ඉන්නකොට කවුරු හරි කෙනෙක්ව පුද්ගලයෙක්ව ඥාතියෙක්ව යාළුවෙක්ව සිහි වුණොත් ඒ සිහි වෙච්ච අරමුණේ යථාර්ථය හොඳට බලන්න ඊට අවස්ථාව මනසට තියෙනවා. ඒ හින්දා සති නිමිත්ත හිත පිහිටුවාගෙන ආධ්‍යාත්මික මේ ශරීරේ කෙස් ලොම් නියදත් සම්මස් කියලා මේ කුණුප කොටස් ටික සිහි කරමින් සති නිමිත්තේ හිත පිටවා ගන්න. හැම වෙලාවෙම සති නිමිත්ත නැවත නැවත ආවර්ජන කරන්න. සති නිමිත්තේ ඒ කියන්නේ සිහිය පිහිටුවගෙනම නුවණින් බැලිය යුතුයි. මොකද මෙතෙන්දි විශේෂදී මේ කය ගැන බලන්නේ සිහිය පිහිටුවා ගන්න උපකාර පිණිසයි. සතිපට්ඨානය වඩන්නයි. සිහිය පිහිටවීම වඩන්නයි. ඕගලන්ට ඉලක්කයක් තියලා කියනවා දැන්. මේ කය ගැන බලන්නේ නාසය හෝ තොල් දෙක ගාව සිහිය පිහිටුවාම ඒ සිහිය පිහිටීම වැඩි දියුණු කරගන්නයි. අපහසුාවක් නැතුව උත්සාහයක් නැතුව નિરાයාසයෙන් සිහිය පිහිටා හිටින මට්ටමක් එනකන් ඕගොල්ලෝ මේක කළ යුතුයි. එහෙම කය ගැන හෝ එහෙම නැත්නම් සති නිමිති හිත පිහිටුවාගෙන කයේ උපදින වේදනාවන් ගැන හෝ නුවණින් බලන්න. සිත ගැන හෝ බලන්න. සිතුවිලි ගැන හෝ බලන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර සතර සතිපට්ඨාන සිහිය පිහිටවන්න තියෙන තැන් හතරක් කියලා කියන්නේ ඒ හතරට සිහිය පිහිටවන්න කියන අදහසින් නෙමෙයි. සිහිය පිහිටුවා ගන්න තැන පෙන්නලා බුදුරජාණන් වහන්සේ මේ සිහිය පිහිටුවා ගන්න මේ සිහිය පිහිටුවීම වඩා ගන්න මෙන්න මේ ධර්මතා හතර උදව් කරගෙන කියන එක. මොකද සිහියට භූමියක් තියෙන්න ඕනේ. සමාධියට නිමිත්තක් තියෙන්න ඕනේ. හිත එකඟ වෙන්නේ කොතෙන්ද? තැනක් තියෙන්න බෑ. දැන් හොඳට බලන්න කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට අපි සිහිය පිහිටෙව්වොත් අර චප්පානක සූත්‍රයේ දුන්නු අර්ථය නිර්මාණය වෙයිද කියලා චප්පානක සූත්‍රයේ පෙන්නේ සතිපට්ඨානේ මොකේකටද කණුවකට තැඹකට උපමා කළා. ඊගාවට අපි කාය වේදනා චිත්ත ධම්ම කියන හතර අනුපස්සන නුවණින් මෙනෙහි කරන්න තියෙන ධර්මතා හතර. ඒකට සිහිය පිටවෙන්න කියලා පුතනකවත් පෙන්නලා නැහැ. නමුත් ඒකට සිහිය පිටුවේ තියෙන වැරද්ද. අපි සිහියෙන් කුණු කොටස් ටික මෙනෙහි කරනවා. සිහියෙන් ධාතු මානසිකාර්ය කරනවා. සිහියෙන් ආනාපාන සතිය වඩනවා. කියන්න ඊට පස්සේ වේදනාව අනුව බලන්න කිව්වොත් අපි අර සතිපට්ඨාන අපේ සිහියත් නැහැ සිහියට හිටපු භූමියක් ඇති වෙනවා. ඇයි අපි කුණප කොටස් ටික නම් 100 පිටුවාගෙන හිටියේ ධාතු මනසිකාරය කරනකොට කුණප කොටස් ටිකෙන් අතහැරලා ආනාපාන සතියට එනකොට අර දෙකම අතහැරලා වේදනුපසනාවට එනකොට කයම අතහැරලා 100ත් අතහැරලා 100 පිටුපු නිමිත්තත් අතහැරලා ටැබක් ඉතුරුද අපිට 90ක් තියලා ගන්නලා කියන්නේ. හරි දැන් වේදනානුපස්සනාවට 100යි. වේදනානුපස්සනාව අනුපස්සනාව. අනුපස්සනාවට 100ෙන් කළොත් අපි. ඒක වෙන්නේ පජානාති නුවණින් අනුපස්සනාව. සිහිය පිහිටුවාගෙන නුවණින් වේදනාව ගැන බලන්න වෙන්නේ. නමුත් නුවණින් වේදනාව ගැන බලන්න දෙන්නපු එකට සිහිය පිහිටෙවුවාම සිහිය පිහිටපු එකයි නුවණ බලන එකයි දෙකම එකේ දැන් එතකොට ඔන්න කායානුපස්සන කයට සිහිය තබපු නිමිත්ත අතහැරිලා. දැන් වේදනා. ඊගාවට සිත හෝ සිතුවිලි වලට සිහිය පිහිටනකොට සිහිය පිහිටපු වේදනා ටික නිරුද්ධ වෙලා. ඒ කියන්නේ ඒ කණුවත් ඉවරයි. ඊගාට සිතුවිලි වලට සිහිය පිහිටවගෙන ඒක මොනේ බලන්න ඕනේ. ඒකට සිහිය පිහිටවගත්තොත් හිතගෙන බලනකොට ඒ සතිපට්ඨානියත් ඉවරයි. සිතුවිලි වලට සිහිය පිහිටපු දැනත් ඉවරයි. කොහොම ගත්තාම සිහිය පිටුවා ගන්න දැනක් තියෙනවද අපිට? අද දවසේ වෙලා තියෙන එක. එතකොට කණුවක් තැඹක් තියෙනවද අපිට හිත බැඳලා තබා ගන්න? නෑ. ඉතින් හිතේ විසිරීම නතර වුණා නම් තමයි පුදුමේ. නමුත් සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටීම එකයි. කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ මේ හතරම උදව් කරගෙන එක තැනක සිහිය පිහිටුවාගෙන ඉන්න ගතිය වර්ධනය කටයුතු මිසක සිහිය පිහිටවන තැන් හතරක් වුණොත් සතිපට්ඨාන හතරක් වෙනවා. කය සිහිය පිහිටවන තැනක් නම් වේදනාව සිහිය පිහිටවන තැනක් නම් ධර්මාරම්ම සිත සිහිය පිහිටවන තැනක් නම් ධර්මාරම්ම සිහිය පිහිටවන තැනක් වුණොත් සතිපට්ඨාන හතරක් වෙනවා. එහෙනම් සතිපට්ඨානේ වඩන්න තියෙන ධර්මතා හතරක් වෙන්නේ අනික වඩන්න හම්බෙන්නේ අපිට සිහිය පිහිටේම. ඉතින් අද වෙලා තියෙන්නේ ඒක. ඉතින් හොඳට මතක තබා ගන්නට වායාම සති කියන අංග දෙකේ අපිට කටයුතු කරන්න තියෙන ඒකේ යඩුව සතිපට්ඨානය වඩන හැටි ඉගෙන ගන්න. සතිපට්ඨානය හොඳට අමතක කරන් පස්සිය පිටුවා ගන්න නාසිකක් ගේවා මුක නිමිත්තේ. ඔන්න සමාධියට නිමිත්ත ඔතෙන්ට තමයි හිත එකඟ කරන්නේ. ඔතෙන්ට හිත එකඟ වෙන්න එකඟ වෙන්න තමයි හිතට පිහිටක් පිළිසරණක් එන්නේ කඩාගෙන බිඳගෙන දුවන්න බෑ මේ හිතට. මොයේ කර්ම වලට යන්න බෑ. සිහිය පිටුවා ගත්තාම හිත අහකට යන්න හදනවා නමුත් යන්න බෑ. ආපෝ සිහිය සත්‍ය නිමිත්ත සිහිකල නිමිත්තට ආයත් යන්න හදනවා ආයත් යන්න දෙන්නේ. සත්‍ය නිමිත්ත තමයි සතිපට්ඨාන කෘත්‍ය කරන්නේ. මේ සතිපට්ඨානේ නැත්තම් මේ සිහිය පිටුවා ගත්ත එක වඩා ගන්න ඕගොල්ලෝ මේ සිහිය පිටුවාගෙන කය අනුව බලන්න. වේදනානුව බලන්න, හිත අනුව බලන්න, ධර්මාරමණ අනුව බලන්න. බලනකොට බලනකොට මේ සතිපට්ඨානේ සිහිය පිහිටලා හිටින එක ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි දියුණු වෙනවා. සිහිය පිහිටලා හිටින එක වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ එක එක අරමුණු සිහි කර කර සිහි කර කර හිත බාහිරයට එළියට යන ගතිය අඩු වෙනවා කියන එකයි. යම් දවසක සතිපත්චුපට්ඨිතා හොති මේ සිහිය එළඹ සිටපු දවසක් එනවා. එළඹ සිටන දවසක්. හරියට කූඩැල්ලෙක් එල්ලුණා වගේ මුඛ නිමිත්ත හෝ තොල් දෙක අතහැරලා බැරි වීමකින්වත් අමතක වීමකින්වත් අතහැරලා යන්න නැති මට්ටමට එයා හුරු වෙනවා හිත. හුරු ඒ හුරු උනා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන යන සිතුවිලි ඔක්කොම සංසිඳිලා. ඔගොල්ලෝ දන්නේ මේ සතිපට්ඨානයේ තියෙන ආනිසංශ කොච්චරද කියන එක.